සිහිය පවත්වන්නේ කෙසේද කියන ප්‍රශ්නයට අපට දෙන්න තියෙන සරල උත්තරය තමයි ඒක සතර ඉරියව්වෙන් පවත්වන එක. හැවිදිනකොට, ඉඳ ගන්නකොට, ආන්සි වෙනකොට, සතපෙනකොට කියන මේ හැම ඉරියව්වක් තුළම දම්පාස් වෙනකොට, දත් මදිනකොට, ගිලම්පස වළඳනකොට කියන මේ හැම ඉරියව්වක් තුළම නොකඩවම පැවතිය යුතු ධර්මතාවයක් තමයි සීය කියලා කියන්නේ. සීය ගැන අපි ගොඩක් කාරණා සාකච්ඡා කරලා තිබුණාට මේ ප්‍රශ්නයට තියෙන සරල කාරණාව එහෙම නැත්නම් ඒක තුළ තියෙන පවතින යථාර්ථය තමයි එක ඉරියව්වක හරියට සිය පවත්වන්න පුළුවන් නම් අනිත් ඉරියව් ගැන ආණ්ඩ දෙයක් නැහැ හේතුව ඒකෙත් සිය පවතිනවා මට පැන් වළඳන්න පුළුවන් පැන් දුන්නාම පැන් වළඳන්න මම දන්නවා හැබැයි ගිලම්පස වළඳන්න දන්නේ නැහැ ඒ කියන්නේ පැන් වළඳන්න දන්නේ නැහැ බත් කන්න දන්නවා දුන්නාම අනලා ඒක වළඳ ගන්න පුළුවන් හැබැයි පාන් ඒවා දුන්නොත් වෙන මොනාරි දුන්නොත් කැඳ දුන්නොත් ඒක වළඳන්න බෑ මට. ඒ කියන්නේ එයා බත් කන්නත් දන්නේ නැහැ. මොකද්ද මේ කාරණාව අපි මේ විදියට විග්‍රහ කරන්න කියලා බැලුවාම මේ 100 කියන එක හරියටම දන්නේ හරියටම දන්නේ නැහැ. 100 කියන්නේ ඇත්තටම මොකද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඇත්තටම 100 කියලා කියන්නේ 100ට තමයි. එහෙනම් 100 කියන්නේ මොනවද? පවතින මොහොත. පවතින්නේ මොන මොහොතද? අපි පැවතෙන මොහොත. අපි පැවතෙන මොහොත තමයි පවතින මොහොත. එහෙනම් අපි පැවතෙන මොහොත නම් පවතින මොහොත ඒ මොහොත 100 නම් මොකද්ද ඇත්තටම 100න් කරන්නේ අපේ සිතවිලි වලින් ඇදෙන කර්මයට තියෙන සම්බන්ධය බිඳින එක මොන කොච්චර ලස්සන ධර්මතාවයක්ද කියලා අපේ සිතවිලි වලින් ඒ සංස්කාර වලින් හැදෙන කර්මයක් තියෙනවානේ ඒ සම්බන්ධය බිඳින එක තමයි කරන්නේ එහෙනම් ඒක අතීතයට ගියොත් ඒක බිඳෙන්නේ නැහැ අනාගතයට ගියොත් ඒත් බිඳෙන්නේ නැහැ ඒ පවතින මොහොත තුල පැවතුනාම බිඳෙනවා. දැන් අපි දන්නවා 100 කියන්නේ මොනවද? පවතින මොහොත. මොකද්ද පවතින මොහොත කියන්නේ? පැවතෙන මොහොත. අපේ සිත ඒ පවතින මොහොතේ පැවතෙන මොහොත. පවතින්නේ මොනවද? වර්තමානයේ. පැවතින්නේ මොනවද? ඒ වර්තමානයේ අපි අඳුනගත්ත මොහොත. දැන් සියලුම ස්වාමීන් වහන්සේලා මෙතනට වඩිනවා. සියලුම ස්වාමීන් වහන්සේලා වඩිනවා. 100ක් නමක් වඩිනවා. ඒ 100ක් නමක් වඩිනක 100න් බලාගෙන හිටියා. ඒක ඇත්තටම පවතින මොහොතේ පැවතුනාද එහෙම නැත්නම් පැවත්මක් අදාගෙන පැවතුනාද කියලා ඇදුවාම පැවත්මක් අදාගෙන තමයි පැවතුනේ. ඒක පැවතුණු මොහොතක් නෙමෙයි. පවතින මොහොතකුත් නෙමෙයි. ඒ පවතින මොහොතේ එයා පැවතුනේත් නැහැ. දෙකම වැරදි. ඇයි? එක නමක් එනවා. ඒක 100න් දැක්කා. දෙවෙනි නම වඩිනකොට පළවෙනි එක නෙමෙයිනේ. වෙනස්නේ. එතකොට 100ක් නමක් වඩිනක බලාගෙන ඉන්න 100 වතාවක් දැකලානේ. ඒක කොහමද මොහොතක් වෙන්නේ? මොහොතවල් 100ක් තියෙනවානේ. මේ චිත්තානුපස්සනාව එහෙම නැත්නම් 100 කියන එකේ නිවැරදිම කමඨාන තමයි අපේ සිතට ගෝචර වෙන ටික දකින්න එක. ඒක තමයි පවතින මොහොත. ඒක තමයි අපි පැවතෙන මොහොත. දැන් අපි කියන උදාහරණයකට අසවල් උපාසක මාත්‍යා මේ වගේ චරිතයක් බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක්. මේ වගේ ගුණයාපත් කෙනෙක් කොහොම කියලා එකක් තියෙනවා. දැන් ඒක ඇත්තද බොරුද? ඇත්තත් නෙමෙයි බොරුත් නෙමෙයි. ඇයි? ආගත් එකක් විතරනේ. ඒක ඇත්ත කියලා තීරණය කරන මම එයාව අඳුරනවද? බොරු කියලා කියන්න ඒ ඒ ඒක බොරුයි කියලා මම අඳුරනවද? නෑ. දෙකම දන්නේ ආගත්ත පණිවිඩයක් විතරයි. හැබැයි මම එකක් අදා ගන්නවා. මේ උපාසක මාතරි ශ්‍රේෂ්ඨ කෙනෙක්. මෙයා බොහොම ධාර්මික කෙනෙක්. මෙයා පිළිවෙලට වැඩ කරන කෙනෙක් කියලා එකක් මවා ගන්නවා නේද? ඒ මවාගත්තේ මොනවද? මිත්‍යා සතිය. ඇයිච්ච දේ තුලින් මම හදාගන්න එකක්. දැන් බලන්න ඇයෙන දේ ආගත්ත දේ. ඇයෙන දේ ආගත්ත දේ තුලින් මම හදාගත්ත නාමය මොන නාමයේද? මිත්‍යා නාමය. පේන දේ දැනගත්ත දේ තුලින් හදාගත්ත රූපය මොකද? මිත්‍යා රූපය. දැනගත්ත දේ ආගත්ත දේ ඉගෙනගත්ත දේ මේ තුලින් හදාගන්න මානසිකත්වය මොකද්ද? මිත්‍යා සතිය. මිත්‍යා රූප පවතිනවා. මිත්‍යා නාම පවතිනවා. මිත්‍යා සති පවතිනවා. මේ තුන දැනගත්තේ නැත්නම් යට 100 පවත්වන්න බෑ. 100 ගැන අපි ගොඩක් දේවල් කතා කළා. නමුත් ගොඩක් ගැඹුරු දේවල් කතා කළේ නෑ. මේක එක කාරණාවක්. සම්මා සතිය කෙනෙකුට වඩන්න ඕනේ නම් සතර ඉරියව්වෙන් 100 පවත්වන්න ඕනේ නම් ඉස්සෙල්ලාම එයා දැනගන්න ඕනේ සතර ඉරියව්වේ 100 නොපවතින්නේ කොතනද කියලා. වේදනා නාසකයේ දෙන්න වේදනා නාසකයේ දෙන්න ඉස්සල්ලාම යා අඳුන ගන්න ඕනේ මොකද්ද? කොතනද අඳුන ගන්න ඕනේ? රිදෙන තැන නෙමෙයි. රිදෙන තැන හඳුනාගත්තට යාට පස්සේ විසඳෙන්නේ නැහැ. එයා ඉස්සල්ලාම බලන්න ඕනේ රිදෙන්නේ නැත්තේ කොතනද කියලා. එයා දොස්තර මාත්‍යර කියන්න ඕනේ දොස්තර මාත්‍යා මේ මේ තැන්වල රිදෙන්නේ නැහැ. එතකොට එයා දන්නවා එහෙනම් ඉතුරු ටික රිදෙනවා. මේ දත් ටික ප්‍රශ්නයක් නෑ කැක්කුමක් නෑ. එහෙනම් ඉතුරු දත් ටික කැක්කුමයි. උත්තරේ අර විදියට එන්නේ මේක පටිසෝතගාමි. අපි කවදාවත් 100 නොපවතින කොතනද කියලා හොයනවද? නෑ. 100 පවතින එකයි හොයන්නේ. ඒ නිසා තමයි අපිට 100 පවතින්නේ නැත්තේ. මෛත්‍රිය පවතින නියමයට පවතින උදේ ඉඳලා මම මෛත්‍රී කළා අර ලොකු වැඩිහිටිය සාමිනාන්තයලා පොඩ්ඩක් බැන්න එතකොට නම් පොඩ්ඩක් තරහා ගියා දානිත් මොහොතේ හරියට පැවතුණා ඒ පැවතිච්ච එකට ආඩම්බර වෙනවා ඒ පැවතිච්ච එකට සතුටු වෙනවා හැබැයි මෛත්‍රිය නොපැවතිච්ච එක වෙන කවදාවත් දුක් වෙන්නේ නැහනේ එන මේ පවතින එකට සායමටපත් වෙනවා කියලා කියන්නේ යා තුල පවතින්නේ මොකද්ද? මිත්‍යා සතියක්. මිත්‍යා සතියක්. සම්මා සතිය කියන්නේ මොකද්ද? ඒ පවතින එකේ නෙමෙයි යාගේ සීය තියෙන්නේ නොපවතින එකේ සීය තියෙන්නේ. පවතින එකේ කොහොම සීය තියෙනවනේ? නොපවතින එකේ සීය පවතුනාම දැන් ඒකක් සීයනේ. සම්පූර්ණ සීය සම්පූර්ණ වෙලානේ. පවතින 170 නම් නොපවතින 100 තියෙනම් අර නොපවතින එකේ 100 පවතුනම් දැන් ඒකත් අර පවතින එකට එනවනේ. පැහැදිලි නැද්ද? සම්පූර්ණයෙන් පැටලිලාද? ඔව්. 100 පවතින්නේ නැහැ කියලා කියන්නේ 100 පවත්වන්න බෑ. දක්ෂ නැහැ. ඒ කියන්නේ 100 කියන්නේ මොකද්ද? පැවතෙන්නේ කොහොමද කියන එක දන්නේ නැහැ කියන එකනේ. ඒකනේ ප්‍රශ්නේ. ඇත්තටම 100 පවතින්නේ නැහැ කියන එක නෙමෙයි. 100 පවත්වන්න බෑ කියන එක. 100 පවත්වන්න බෑ කියන එක නෙමෙයි ප්‍රශ්නේ. 100 පවත්වන ක්‍රමය දන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් ඉරියව් වල 100 ඒ කියන්නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ රාත්‍රියට 100 පවත්වන්නේ මේමයි කියන එක නෙමෙයි උත්තරේ. 100 කියන එක මොකද්ද කියලා කියලා ඉන්න ඕනේ ඉතින්ලා. සිහිය දැනගත්තාම ඉරියව් ගැන කතා කරන්න දෙයක් නෑ ඉරියව් වල පවතිනවා. එහෙනම් සැබෑ සිහිය කියන්නේ මොකද්ද? මොහොත තුල පවතින එකක්. මොහොත තුල පවතින්නේ මොනවද? සිහිය පැවතෙනවා. ඒ මොහොත තුල පවතිනා නෙමෙයි මොහොත තුල පැවතෙනවා. ඒ පැවතෙන එක තමයිලු දකින්න ඕනේ. එහෙනම් මේ මොහොතේ කරුණු ටිකක් ඇයෙනවා මට. ඒ ආගත්ත දේ තුලින් නාමයක් ඇදෙනවා. ඒ නාමය මිත්‍යා නාමය. මොනවද එකක් කියන උන්වහන්සේලා කියන එකට රූපයක් ඇදෙනවා මට. දියැලි තියෙනවා අර ඉඩමේ. විශාල ලස්සන ඉඩම. දියැලි කිව්වා මට පේනවා නිකන් මේ අඩි 25ක් විතර පළල මා විශාල කන්දක නිකන් වතුර වැටිලා වීතර. ඔම එකම මම වාගෙන. ගිහිල්ලා බලනකොට අර මේ අර වවුල් උඩින් යනකොට මුත්‍රා කරන ඒ වගේ පොඩි වතුර පාරක් යනවා. දැන් මේක දැක්කම තර දියැල්ලක් කියලා. ඔව් ස්වාමීනි මේක දියැල්ලක්. දැන් ඉඳිලා. ඉඳිච්ච කතාව අපිට කිව්වේ නෑ. දියල්ල කතා කිව්වම අර ලොකුවට එකක් නැවුණනේ. දැන් මේ විදිහට හැයන හැයනම තැනම අපිට රූප හැදෙන්නේ නැද්ද? ඇයෙන දේවල්ට අනුව නාම හැදෙන්නේ නැද්ද? මොන නාමද මේවා? ඇත්ත එකක් නෙමෙයිනේ. අපි තුල හැදිච්ච එකක්. මිත්‍යා නාම. එයා කියනකොට රූපයක් හැදෙනවා. ඇපල් ගෙඩියක් වැළඳුවා ස්වාමීනි නියම රසයි. එතකොට අපිට සාපේක්ෂව රතු පාට ඇපල් ගෙඩියක් කොළ පාට ඇපල් ගෙඩියක් හොඳට ලස්සනට වතුර බින්දුවත් එක සීතලට නිකන් ගත්තා වගේ. දීලා බලනකොට ඒක වේලිච්ච ඇපල් ගෙඩියක්. පොඩි එකක් නිකන් කනාටු වෙච්ච එකක් තමයි යා කාලා තින්නේ. නමුත් ඒක මැවුනද? නෑ. එහෙනම් හැයෙනකොට රූප හැදෙනවා. ඒ රූප මොකද? මිත්‍යා රූප. දැනගත්ත දේවල්, ඉගෙනගත්ත දේවල්, ආගත්ත දේවල් වලට අපේ මානසිකත්වයක් ඇදෙනවා. මෙයාත් එක්ක පරිස්සමෙන් ඉන්න මෙයා කපටියෙක් කියලා ලොකු ආඳුර කිව්වා. දැන් එයාත් එක්ක වැඩ කරන කපටියෙක් එක්ක කරනවා වගේ. මෙයා හරි හොඳ කෙනෙක්, මෙයා බොහොම ධාර්මික කෙනෙක් කියලා අපේ අර වැඩිහිටි ආඳුර කිව්වා. එයාත් එක්ක ලස්සනට ගනුදෙනු කරන. දැන් මේ මානසිකත්වය මොකද්ද? මිත්‍යා සතිය. සම්මා සතිය මොකද්ද? එයා මාව රැවට්ටුවේ නෑ. ඒකට හදු එකක් තියෙනවනේ. ඒක ඇත්ත. ඒක වර්තමාන මොහොත. පවතින මොහොත. ඒ මොහොත තුල එයා පැවතෙනවා. එයා විතරලු හරියට සම්මා සතිය අඳුරන්නේ. එයා විතරලු ආර්ය අෂ්ටාංගික මාර්ගය හරියටම දන්න කෙනා. එයා මොහොත තුල පවතිනව නෙමෙයි. මොහොත තුල පැවතෙනවා. එයා කපටියා කියලා කිව්වා ඒ කියපු දේ ආගත්තා. බැලුවා එයාගේ වැඩේ කපටිකමක් පේන්නේ කපටිකමක් නැතුව හොඳට වැඩ කරනවා. ඒක තමයි වර්තමානයේ පවතින එක. ඒ පවතින එක එයා පැවතෙනවා. එයාට වැරදෙනවද නැහැ. කවදාවත් වැරදෙන්නේ එයා සම්මා සතිය හරියටම දන්න කෙනා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන සම්මා සතිය හරියට තේරුම් ගත්ත කෙනා. පවතින මොහොත තුල එයා පැවතෙනවා. පවතින මොහොත නඩත්තු කරන්න. දැන් අපි 100ක් නඩත්තු කරනවා නම් එයා පවතිනවද? නැහැ. පැවතිනවද නැහැ? දෙකෙම නැහැ. මොකද්ද කරන්නේ? එහා එකක් අදාගෙන එක්ක අතීතේ ඉන්නව නැත්නම් අනාගතේ ඉන්නව. එහෙනම් අතර ඉරියව්වෙන් සිය පවත්නවා කියලා කියන්නේ කන්න නැතුව බොන්න නැතුව වැඩට යන්න නැතුව ඉන්නවද? නැහැ. සතපෙන්න නැතුව දත්ම දින්න නැතුව පිණ්ඩපාත යන්න නැතුව එහෙම ඉන්නවද? නැහැ. මොකද්ද මේ සම්මා සතිය කියලා කියන්නේ? මොකද්ද මේ සතර ඉරියව්වෙන් සිය? ඒ මොහොත තුල මොනර එකක් පවතිනවා. ඒ පවතින දේ අපිට දැනෙන්නේ බොහොම ටිකයි. ඒක මොකද්ද? පච්චත්තම් වේදිතබ්බෝ තම තමන්ගේ දැනනුවන්ට අනුව ප්‍රත්‍යක්ෂ වෙන එක. ඒක පොඩ්ඩ වෙන්න පුළුවන්, ගොඩාක් වෙන්න පුළුවන්, අවුෙන්න නැති වෙන්න පුළුවන්. අන්න ඒ ටික තේරුම් ගත්ත ටික ඒ මොහොත තුළ අපට තේරිච්ච ටික ඒකේ පවතිනවා. ඒක තමයි සම්මා සතියේ තියෙන ඔරිජිනල් එක. අපි ගොඩාක් දුරට ඒ ඒ මොහොත තුළ අපට තේරෙන එක නෙමෙයි ආගත් එක දැනගත් එක තේරුම්ගත් එක ඉගෙනගත් එක අරයා කියපු එක මෙයා ඒකට සාපේක්ෂ එකක් හැදෙනවානේ අන්න ඒක 100ෙන් දකිනවා මෙයාගෙන් නම් පරිස්සම් වෙන්න කියලා කිව්වා හාමුදුරුව. පරිස්සම් ගන්නේ අපිට මොකද්ද කළේ? මොකවත් කළේ නෑනේ. එහෙනම් මේ පරිස්සම ඇයි ආවේ? අරයා කියපු එක අපි ආගත් එක මෙයාගෙන් අපි දැනගත් එක ඒකට සාපේක්ෂව මේ පරිස්සම ආවේ. එන එක මොකද්ද? මිත්‍යා නාමය, මිත්‍යා රූපය, මිත්‍යා සතිය. සම්මා සතිය මොකද්ද? එයා අපට කිසිම කපටිකමක් කරලා නැහැ. එයා කිසිම අපට අකටයුත්තක් කරලා නැහැ. එයා හොඳද නරකද කියලා අපි දන්නේ ආවා අපට නමස්කාර කළා, ගිලම්පස ටිකක් පූජා කළා, ටිකක් කළා ඉතියා ගියා. එයාට සාපේක්ෂව දැන් අපිට කපටිකමක් වුණාද? නෑ. අන්න ඒ දැනෙන ටික. ඒ මොහොත, ඒ පවතින මොහොත තුළ පැවතෙනවා. ඇවිදිනකොට අපි හිතනවා මෙතන වැටේ. වැටුණාද දැන්? වැටේ කියලා හිතනවා. ඒ ඉතනක දැන් සිද්ධ වෙච්ච එකද නෑ. ඒතකොට දැන් එයා ඉන්නේ කොයිද? අනාගතේ. දැන් වැටුන්නේ දැන් දැන් මේ කකුල තියපතන වෙනකම් මේ පව් කරගෙන ආවිල්ලා මෙතනට වෙනකම් මේ තියලා දැන් ආයෙ ගත්තේ නැහැ කකුල මෙතනට වෙනකම් වැටුන්නේ නැහැ මේක පවතිනයි ඒක එහෙම ඒක වෙලා ඉවරයි. ඒක පවතිනවා. ඒ පවතින එකේ පවතිනවා. අතනින් වැටේ කියන එකට යන්නේ. එතනට තාම ගියේ නැහැ. එතන ගියේ නැහැ. ගිලම්පස සමහර විට ලැබෙන්නේ නැති ලකුණක් තියෙන්නේ. දැන් සමහර විට ලැබෙන්නේ නැති ලකුණක් දාය වුන්නේ නැහැ නේ තාම. ඇයි 9:58 වෙනකොට මානසිකත්වය කාටද ඇදලා ගිලම්පස වලට වතුර තියන්න බැරිද? පුළුවන්. දායයි කාටද ලැබෙන්න බැරිද? හැදුවෙම නැහැ. පිටින් ගිනව අපි දන්නේ ඒ වෙලාවට පාත් වෙන්න බැරිද? පුළුවන්. ගිලම්පස වෙනකොට ඇල්වතුර ටිකක් ලැබෙන්න බැරිද? පුළුවන්. අපි දන්නේ නැහැ. හැබැයි දැන් ලැබුන්නේ නැහැ. ලැබුන්නේ නැහැ කියන එක පවතිනවා. ඒකේ පවතිනවා. ඒකේ පවතිනවා. මෙන්න මේක හරියට සම්මාවෙන් දැක්කේ නැත්නම් ඒ 100 නැත්නම් එයාට එක ඉරියව්වක නෙමෙයි හතර ඉරියව්වෙ නෙමෙයි ඉරියව් 25 තියෙනවා 25 මෙයාට 100 නෑ එයා 80න් ඉන්න කෙනෙක් ඇයි 80න් ඉන්නේ 100 අඳුරන්නේ නැති නිසා. ඇයි 100 අඳුරන්නේ නැත්තේ? 100 එයාට තේරිලා නැහැ. 100 කියන්නේ මොන වගේ එකක්ද? මේ නාම රූප වලින් කර්ම හැදෙනවා. අර කර්මය විසන්ධි කරන එක තමයි 100. කර්ම විසන්ධි කරන කර්ම විසන්ධි වෙනවා නම් ඒක 100 හරියටම හරි. කර්ම විසන්ධි වෙන්නේ නැත්නම් එයා ඔළුවෙන් හිටගෙන 100න් හිටියත් මම පිළිගන්නෙත් නෑ. ආර්යවරු කිසිම කෙනෙක් අනුමත කරන්නේ ඒක 100 නෙවෙයි කර්ම හැදෙනවා. වර්තමාන මොහොත තුළ 100න් ඉන්නවා නම් එයා කර්ම හදන්නේ නෑ, කර්ම හැදෙන්නේ නෑ කියලා නේද පොතේ තියෙන්නේ. එතකොට එහෙම එකක් වුණොත් නේද ඒක 100. දැන් අපි වර්තමාන මොහොත තුළ ඉන්නවා. අතන නම් ගලේ නම් වැටෙන්න පුළුවන්. මේක ටික එලේ වැඩි. මේක භයානකයි. භයානකාවේ දැන් එලේ වැස්සද? එලේ බයින කෙනාටනේ භයානක දන්නේ. පල්ලේ ඇඳලා වාඩිලා අම්මෝ මේ කන්දට නම් නගින්න බෑ මේක අමාරුයි අමාරු කියලා තීරණය කළේ කොහොමද? කන්දට පයවත් තිබ්බේ නැහනේ. මේ බිම හිඳලා කියන්නේ. එයා කොහේ ඉන්න කෙනෙක්ද? අනාගතේ ඉන්න කෙනෙක්. අනාගතේ ඉන්න කෙනා එයා සී අඳුරන්නේ කන්ද අමාරුද? නැහනේ අඳුර කිසිම අමාරුවක් නැහැ. අනේ අඳුර මේක බයයි වගේ කිසිම බයක් නැහැ. අයි මං තාම නැග්ගේ නැහනේ. හරිනේ. මේ මනස බිමෙන් යන මේ මනසට අමාරුවක් දැනෙන්න බෑනේ. බයක් පොළවේ ඉන්න මනසට මොන බයක්ද? දෙකම දැනිලා නැහැ. එයා වර්තමාන සී හරියට අඳුරන කෙනා. හරියට අඳුරන කෙනා. එහෙනම් අපි මේ 100 හරියට දන්නේ නැතුව 100ක් වඩන්න යන වැඩේද? වැඩෙන්නේ නැහැ. වඩන්නේ හරියට දන්නේ නැහනේ. ආවෙක් අපි හඳුර ගන්න ඕනේ කැලෑවේ. ආව දැකලම නැහැ. එයා සමහරට අලියෙක් දැකලා තැවිලා කිය ආවේ කම්බවනන් නියම ලස්සන ආවේ. දල දෙක හරි ලස්සනයි. ආවට දල තිබුණා. කොච්චර සද? අඩි 12 කුසයි ස්වාමිනී. ආව හරි සද්දන්ත සතේ. ආව සද්දන්ත සතේ. ඇයි ආව අඳුරන්නේ? අලියා හැතා දැක්කට පස්සේ තියා හිතන ආව වෙන්න පුළුවන් මේක. එයා හිතනවා 100න් ඉන්නවා. දැන් නම් මං හරියටම 100න් ඉන්නවා. හරියටම 100න් ඉන්නවා. හරියටම 100න් තමයි ඉන්නේ. හරියටම හරිද? ඇයි ඒ හරියටම 100න් ඉන්නේ? එයා ඉතාගෙන ඉන්නේ දැනගෙන ඉන්නේ මේකනේ 100. ඒකට සාපේක්ෂව හරියට 100න් ඉන්නවා. හැබැයි කර්ම හැදෙන එක නැවතුණාද කියලා බලනකොට කර්ම හැදෙනවා. ඇයි මම 100න් ඉන්නවාය මගේ 100 පවතිනවායි කියලා එහෙම පවතින එකේ 100න් ඉන්නවා. දැන් තින හිරියව කිසිම 100ක් නැහැ. කිසිම සීයක් මధుරය කනකොට ඕ ආ මෙතන පොඩ්ඩක් සිවුර ඈත් වෙලා මధుරවා කන එක 100ට වැදුනා නම් ඇයි මధుරවා වහන එක දැනගත්තේ නැත්තේ විදිනකම් එයාට අමාරු වුණාද 100 දැනගන්න ඇයි එයා ප්‍රමාද වුණේ ඒ කියන්නේ එයාගේ 100 එතන තිබුණේ නෑ මధుරවායිල උදව් කරලා යනවා ඔබ වහන්සේ 100ෙන් එන්නේ බලන්න මං වහනවා ඔබ වහන්සේගේ 100ට අහු වෙන්න දැන් බලන්න මං විදිනවා දැන් ඔබ වහන්සේට 100යි කියලා බග්ගල විද්දම දැන් තමයි අර 100 තියෙන්නේ මොකද්ද පවතින මොත මధుරවා විද්ද මොත ඒ මොත පවතිනවා. ඒකේ දැන් එයා පැවතෙනවා. හැබැයි මේක තමයි හරියටම 100. අර ටික 100 නෙමෙයි. ඒක හඳුරන්නේත් නෑ එයා. ඒ නිසා අරකත් මිත්‍යා සතියටම යනවා. සම්මා සතිය කියලා කියන හරියට දැනගත් එකනේ. නිවැරදි දැක්මනේ. මේකත් වැරදි දැක්මක් නේ. හරියට අඳුරගත්තේ නෑ. මේකත් මිත්‍යාවට ගියා. එහෙනම් නිවැරදිව අපි දකිනවා නම් අපි හැම මොහොතේම සතපෙන්න ඕනේද? නෑ. හැම මොහොතේම ඇවිදින්න ඕනේද? නෑ. හැම මොහොතෙම ඉඳ ගන්න ඕනේද? නෑ. හැම මොහොතෙම හැලවෙන්න ඕනේද? නෑ. ඒ රාජකාරී ඒ වත්පිළිවෙත් ඒ ඒ වටේට හරියට කරනවා. හැම ක්‍රියම කරනවා. ඒ මොහොතේ යම් කිසි මොහොතක් පවතිනවා. මොකද මේ මොහොත මගේ සිතට ප්‍රඥාවට ගෝචර වෙන ටික. මම නිවැරදිව දකින ටික. කෝප 20ක් ඕදන බයි කෝප දෙකයි මං 100න් ඕදලා තින. ඒ ටික විතරයි මට આવුනේ. අන්න ඒක පවතින මොහොතේ ඒක පැවතෙනවා. ඊටුර 1000ට අත්හැරලා දානයි. දන්න කර්ම වලටනේ මං ගෙවන්න ඕනේ. නොදන්න කර්ම වලටයි මං ගෙවන්නේ. අනුන්ගේ ණය ගෙවන්නේ ඇයි? මම හිතනවා කෝප 20ක් හොදනකොට 20ෙම 100 තියෙන්න එපා. දැන් එයා අනුන්ගේ කර්මත් ගෙවන කෙනා. එයාට ප්‍රඥාව නැහැ 20 දකින්න. එයාට ප්‍රඥාව තියෙන දෙකක් දකින්න. ඒකේ තමයි එයා පවතින්නේ. ඒකේ එයා පැවතෙන්න ඕනේ. ඒක තමයි වර්තමාන මොහොත තුල පවතිනවා කියන්නේ. ඒක හරියට දැනගත්තාම එයාට පුළුවන්කම තියෙන සතර ඉරියව්වෙන් 100 පවත්න්න. දැන් ඊළඟ ප්‍රශ්නේ. ඉරියව් වලට අනුව 100 කැඩෙනවා. ඉරියව් වලට අනුව 100 කැඩෙනවා. ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය අවුල් වුණොත් සිය නැති වෙනවා. මානසිකත්වයේ විකෘති වුණොත් සිය අවුල් වෙනවා. ප්‍රාණ ශක්තිය අඩු වුණොත් සිය අඩු වෙනවා. මනස කැළඹුණොත් සිය අඩු වෙනවා. වේදනාව වැඩි වුණොත් කය ඒත් සිය අවුල් වෙනවා. බාහිරව වැඩිපුර දේවල් වලට සිය යනවනම් කය සිය අඩු වෙනවා. මෙන්න මේ කාරණා එක බලනකොට භාවනා යෝගියාගේ ඉරියව්ව ගොඩාක් වැදගත්. එතකොට එයා සැතපෙනකොට ඒ සැතපෙන මොහොත එයා ඒ සැතපෙන ඉරියව්ව ඒ ඉරියව්වට අනුව කය ඉන්ද්‍රියන් කොච්චර විවේක වෙනවද ඒ විවේක වෙන තරමට සීය පවතිනවා සීය කියන්නේ ප්‍රාණ ශක්තිය ප්‍රාණ ශක්තිය කොහොමද කය ගෙනියන්නේ ලේ වලින් ගෙනියන්නේ උණුසුම කය පවතින කොහෙන්ද ගෙනියන්නේ ලේ වලින් ගෙනියන්නේ කයේ තියෙන සියලුම අවශ්‍ය පෝෂ්‍ය කොටස් ටික ඒ සංගතක ගෙනියන්නේ කොහෙන්ද ලේ වලින් ගෙනියන්නේ කායට අවශ්‍ය වතුර ලේ වලින් ගෙනියන්නේ. එහෙනම් ලේ තමයි මුළු සර්වාංගයටම අවශ්‍ය සියලුම දේවල් ගෙනියන්නේ. එතකොට ලේ වල ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් යා මෙයා වුණොත් විකෘති වුණොත් අවුල් වුණොත් ඒ ගමනාගමනට බාධා ඇති වෙනත් අවුල් වෙන්නේ ලේ වල ක්‍රියාකාරීත්වය විතරක් නෙමෙයි 100ත් අවුල්. එහෙනම් සැතපෙනකොට අපි පරිභෝජනය කරන අපේ මාර්ගයේ පිණිස අපි ඒ ඒ ගන්න ආසනය ඉරියව්ව ඉන්ද්‍රියන් වලට බාධා නොවිය යුතුයි. එක පැත්තට හැලවෙලා ඉන්න තනි කකුලෙන් ඉටගෙන බුදුර අවවාද දීලා නැහැ. ඇයි? හරියට සමාන්තර විට ගන්න ඕනේ. හොඳට වාඩි වෙන්න ඕනේ. භාවනා කරන ඍජුව ඉන්න ඕනේ. සතපෙනකොට සින් ඇයි බුදුහාඳුර මේ වගේ පිළිවෙලක් කිව්වේ? ඇයි තනි කකුලෙන් ඉටගෙන භාවනා කරන්න බැරිද? දුවදුව භාවනා කරන්න බැරිද? අඩ අඩට මේම අන්තක 25ක් ඇලේට ඉඳලා කරන්න බැද්ද පුළුවන්. ඇයි එම් බුදුර අනුමත කරන්නේ නැත්තේ? එහෙම කරාම අර ක්‍රියාකාරීත්වය අවුල් වෙනවා. විනාඩි 10න් තැම්පත් වෙන්න ඕනේ සිත. පැය ගාණක් යනවා අර විනාඩි 10 වෙච්ච දේ වෙන්න. ඉරියව්ව ගොඩාක් වටිනවා. ඉරියව්ව තුලින් ගොඩාක් සීය පීටවන්න පුළුවන් ඉක්මනට. නිතරම සැතපෙනකොට සීය හොඳට තියෙන්න ඕනේ නම් එයා සැතපෙන්න ඕනේ ඉර දිහා බලාගෙන. නැගෙනහිර පැත්තට ඔළුව නළලේ තියෙන්න ඕනේ. නැගෙනහිර පැත්තෙන් එන සූර්යාගේ තරංග සූර්යා අනිත් පැත්තට ගියත් අර ආපු වේගය මග එනවා. සූර්යාට පෘථිවියටයි කොච්චර දුරක්ද? සතපොන් වලින් විනාඩි 8ක දුරක් තියෙනවා. එතකොට තප්පරයට සතපු ලක්ෂ 3ක වේගයෙන් ගමන් කරන ආලෝක ධාරාව විනාඩි 7කට එනවා නම් තප්පරේ ලක්ෂ 3 එක වැඩි කරනවා ඇටෙන් ඒ ඇටෙන් ඇටි වැඩි කරලා ආපු එක 8ෙන් ආයි වැඩි කරනවා. ඒ එන සතපුන් ගාන තමයි ඉරටයි පුතුවේටයි තියෙන දුර. එතකොට අපට වදින මේ ආලෝක ධාරාව විනාඩි 8කට කලින් ඉරෙන් එළියට ආපු එකක්. දැන් එන තරංගේ විනාඩි 8කට කලින්. දැන් එකක් එන්නේ එහෙනම් ඉර අනිත් පැත්තට ගිහිල්ලත් අර තරංග වල වේගය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අවම වෙලා තරංග එනවා තාම. ඒක නවතින්නේ ඒ එන තරංගේ නළලෙට පිටිඋටරියට වදිනකොට පිටිඋටරියට නිින්දට යන්න බෑ. ඉර නැහනේ. අරම් ප්‍රමාණයෙන් එන්න 100ක් එන්න 125ක් විතර එනවා. ඒ 25 ප්‍රමාණයට මෙයාට සම්පූර්ණයෙන් අවදියෙන් ඉන්නත් බෑ. සම්පූර්ණයෙන් නිවෙන්නත් බෑ. එහෙනම් මෙයා වොමනාවෙම ක්‍රියාකාරීත්වයක් නඩත්තු කරනවා. පිටියුටරියේ ක්‍රියාකාරීත්වය නඩත්තු කරනකොට එයාගේ යට තියෙන සියලුම ඕමෝන් ටික හොඳට පාලනය වෙනවා ක්‍රියාකාරීත්වය තියානින්නේ. ඕමෝන් ටික ඔක්කොම ක්‍රියාත්මක නම් ඒ ඕමෝන් ටික පිටියුටරෙන් පාලනය කරනවා නම් ඒ ශක්ති විශේෂයට නියුට්‍රලයිස් වෙන්න බෑ. ඒ කියන්නේ න්‍යාස්ටිගත වෙන්න බෑ. නිවෙන්න බෑ. මරුණා වගේ නින්දක් යන්නේ මොකක්වත් දන්නේ නැතිව එහෙම නින්දක් යවන්න බෑ. එහෙම යන්න නම් පිටියුටරිය ක්‍රියාකාරීත්වය හොඳට අවම වෙන්න ඕනේ. අවම වෙනකොට හෝමෝන් වල ක්‍රියාකාරීත්වය අත්හරින්න ඕනේ. පාලනේ අත්හරින්න ඕනේ. අත්හැරම ඉන්ද්‍රියන් එයාට යට ඕන ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒගොල්ලන්ගේ ඉතිමතේට. ඇයි පිටියුටරිය පාලනේ අත්හරිනතාවකාලික. එහෙම වුණාම තමයි මරුණා වාගේ. එයාට මොනවා වුණත් එයා දන්නේ නැහැ. එයා ඕම මැරිලා ඉන්නේ. අර විදියට ඉරට මූණලා සතපුනාම ඒ ආලෝකයේ පිටිුටරිට වදිනකොට ඒක ගෙවල් ඇතුලේ හිටියත් යකඩ කුට්ටියක් ඇතුලේ හිටියත් ආලෝකය යනවා. ඒ තරංගයට හයිඩ්‍රජන් දෙකක් අතර යන්න පුළුවන්. අණු දෙකක් අතර යන්න පුළුවන්. තරංගයක් කවදාවත් නවත්තන්න බෑ. ඒ නිසා අපි කොච්චර හැංගිලා ගල් ගුවාවල් වල පර්වත අස්සේ හිටියත් නැගෙනහිර පැත්තට ඔළුව දාලා හිටියත් අර තරංගේ වදිනවා. වැදුනාම පිටිුටරියට නිවෙන්න බෑ. නිවෙන්න බැත්නම් අර ඕමෝන් වල ක්‍රියාකාරීත්වය පාලනය කරනවා. කරන තාක්කල් නිින්ද යන්නේ ගියත් අඩසියේ සද්ද ඇෙනවා. දැන් නම් කුකුලෝ කෑ ගන්න වලි කුකුලෝ දැන් දැන් එළිය වැටිගෙන එයා ඔක්කොම දන හැබැයි එයාට අතපය ඔල්ලන්න බෑ නිින්ද ගිහලා හැබැයි ඇහෙනවා එයාට ඇයි ඇහෙන්නේ අර ඉන්ද්‍රියන් වල අවදිය තියෙන නිසා එහෙනම් සැතපෙනකොට උඩුබෙලි අතට සැතපෙන කට්ටියට මුණින් අතට සැතපෙන කට්ටියට 100 පවත්තන ටිකක් අමාරුයි වැටිච්ච වැටිච්ච පැත්තට නිදා ගන්න කට්ටියට සිය පවතන. අර ඉරියව්වෙන් හිටියොත් ඉතින් සිය පවතන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි බිත්තියට ඒත් වෙලා භාවනා කරලා බලමු. සිය පවතින්නේ. ටක් ගාලා නිින්ද යනවා. හැබැයි බිත්තියෙන් අත්හැර නිකන් වැනෙනවා. ඒ ටක් ගාලා සිය එනවා. සිය නිතරම පව කැඩුනා ටක් ගාලා ඒක නැවත පීට්නයි. අරක ඒත්තු වෙලා නැහනේ. අඩමාණෙන් ඉන්නේ. සිය පවතිනවා. අඩමාණින් හැම මොහොතෙම සිය පවතිනවා. සම්පූර්ණයෙන්ම නිදහස් වෙන හැම මොහොතම 100 අඩු වෙනවා. මේක හේතුනම සම්පූර්ණ නිදහස් වෙනවානේ. අර කයේ තියෙන 100 අත්හරිනවා අපි. 100 පවතින්නේ. ඇත්තටම 100 කියන්නේ මොනවද? පවතින මොහොතේ පැවතෙන එක. මොහොතක් පවතිනවා. ඒ පවතින මොහොත තුල පැවතෙනවා. ඒක තුලින් මොකද්ද වෙන්නේ? අපේ ආයතන හය නාම රූපත් එක්ක හදන කර්ම විසන්ධි කරනවා. කර්ම හදන්න දෙන්නේ. ඒ විසන්ධි වෙනවා නම් ඒ ඒ වඩන 100 හරියටම හරි. දැන් 100 ගැන පැහැදිලිද? හරියට වඩන්න ඕනේ.